ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සන්ති සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට මේ ලෝකය අවබෝධ කර ගැනීම සඳහා ඒ අවබෝධ කරගන්නට හැකි වෙන ආකාරයට අපේ ජීවිතය අපේ ජීවිතය පිරණය කරන අපේ චිත්තසංතානවල ඇති වෙන සිතුවිලි නිවැරදි කරගන්නේ නැතුව නිවැරදි දැක්මකටපත් කරගන්නේ නැතුව මේ ලෝක අපේක්ෂාව නැත්තම් ලෝකයේ කෙරෙහි තියෙන තණ්හාව රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ස්පර්ශ තණ්හා, ධම්ම තණ්හා කියලා කියන මේ අතුලාන්ත තල්ලුව, අතුලාන්ත පෙළඹවීම, අතුලාන්ත වේගය නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒක සුන්දර මාර්ගයයි කියලා කියන්නේ එනත් මේ දැඩි දරා ගැනීම දැන් මේ වෙනකොට අපි අපේ අම්මගෙන් වෙන් වෙන්න උනොත් තාත්තගෙන් වෙන් වෙන්න උනොත් සහෝදරයගෙන් වෙන් වෙන්න උනොත් බොහොම හිත මිත්‍රාදීන්ගෙන් වෙන් වෙන්න අපිට හදිස්සිය සිද්ධ වුණොත් එහෙම ඒක දරා ගන්න අමාරුයි ඒකින්ද අපි ඒකට කැමති නැහැ. එහෙම නේද? තමන් ආදරය කරන අයගේ මෙන්න මෙන්න කැමති නැහැ කිටින් කියනවා නම් මොකද අතුලාන්ත රිදෙන හින්දා. හොඳයි රිදෙන්නෙම නැත්තම්. රිදෙන්නෙම නැත්තම් කැමැත්තකුත් නැහැ අකමැත්තකුත් නේද? දැන් අපි වෙන් වෙන්න අකමැති. වෙන් වෙන්න අකමැති ඇයි අපිට රිදෙන හින්දා. පොඩ්ඩක්වත් රිදෙනවා නම් අපි කැමති නැහැ. එහෙනම් පොඩ්ඩක්වත් රිදෙන්නේ නැත්තම් එහෙම තරම් ප්‍රශ්නයක් නැහැ. අන්න ඒ වගේ දැනට තියෙන අවබෝධය අනුව තමයි දැනට අපිට ලෝකය ගැන තියෙන අවබෝධය අඩුයි. ආන්ගේ අවබෝධය අඩු හින්දා අපිට මේ ලෝකයෙන් වෙන් වෙන්න දුක් ඇති වෙනවා. වෙන් වෙන්න ගියා දුක් ඇති වෙනවා. අමනාපකම් ඇති වෙනවා. අපහසුකම් ඇති වෙනවා. පීඩා ඇති වෙනවා. අවබෝධය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න මොකද වෙන්නේ? ඒවා අඩු වෙලා ගිහිල්ලා යමකට ලෝකය අවබෝධ වුණාද ලෝකයක් එක්ක තියෙන බැඳීම් නැති වෙලා ඒ අවබෝධය අනුව පීඩාවක් නැතුව එතකොට අයින් වෙන්න පුළුවන්. සීය ප්‍රශ්නයක් නැහැ පීඩාවක් නැතුව අයින් වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මේක දරාගෙන අඬාගෙන මම නේද ඒක තව බැඳීමක් ඒ කියන්නේ අඬාගෙන වැළපීගෙන මම යනෝ කියාගෙන යන යමක් නෙවෙයි. ඒක තමන් අවබෝධ වෙනකොට තණ්හාව අයින් වෙනවා. තණ්හාවත් එක්ක නෙවෙයි ප්‍රබදන්නේ අවිද්‍යාව නැති කරන්නයි ප්‍රබදන්නේ ධර්මයට අනුව. අන්නාවත් එක රණ්ඩු අල්ලන්නේ නැහැ. රණ්ඩු ඇල්ලුවා කියලා ඒක අයින් වෙන්නේ නැහැ. එහෙනම් අපි ස්ථිර සැනසීමකටපත් වෙන්න නම් ලෝකය අවබෝධ කරගන්න ඕනේ. ලෝකය අවබෝධ කර ගැනීම සඳහා ඉබේ බෑ. ඒකට අවශ්‍ය කරන මූලිකම ගුණාංගය කියන්නේ අපේ సంతානය. එහෙනම් ඒක නිවැරදි කරගන්න ඕනේ. ඒක නිවැරදි කරගන්න මොනවා හරි දෙයක් වර්ධනය කරන්න නම් මොනවා හරි දෙයක් දියුණු කරන්න නම් ව්‍යාපාරයක් වුණත්, ගියක් වුණත්, භෞතික දෙයක් වුණත් ඕනම දෙයක් දියුණු කරන්න මොකක් ක්‍රමයක් තියෙන්න ඕනද නැද්ද? බාසුන් නැහැ කෙනෙක් හොඳට දන්නවා කොහොමද ගඩොලෙන් ගඩොල ගඩොලෙන් ගඩොල වැටෙන්නේ නැති වෙන්න මේ ගොඩ නැගිල්ලක් උස්සන්නේ කියලා. ඒ වගේ ක්‍රමයක් ඕනේ නේද? ක්‍රමයක් ඕනේ. අන්න ඒ ක්‍රමවේදය තමයි. ඒ කියන්නේ හිත කෙලෙස් වලින් සම්පූර්ණයෙන්ම නැවත නොනැගෙන තත්ත්වයට ගලවා ගැනීමේ ක්‍රමවේදය තමයි නිර්වාණ මාර්ගය කියන්නේ. අන්නේ නිවන් මාර්ග පැහැදිලි කරගන්නේ නැතුව ගලවන ක්‍රමය දැනගන්නේ නැතුව ගැලවීමක් සිදු වෙන්නේ නැහැ. ආන්ගේ ගලවන මාර්ගය, කෙලෙස් වලින් හිත ගලවන මාර්ගය, නිවන් මාර්ගය පැහැදිලි කර ගැනීම සඳහායි මේ ධර්ම දේශනා මාලාව එතකොට මේ ධර්මදේශනා මාලාවේදී අපි වැඩියෙන්ම කල්පනා කරන්නේ බොහෝ ධර්ම කරුණු එකතු කරලා දෙන්න නෙවෙයි. බොහෝ ධර්ම කරුණු එකතු කර ගැනීම නෙකරනව නෙවෙයි. නමුත් මේ ධර්ම කරුණු එකතු කරගත්ත ප්‍රමණින් තමන්ගේ සියලු ප්‍රශ්නේ විසඳෙනවද? නැහැ. දැන් යම්කිසි උපකරණ කට්ටලයක් තියෙනවා කියලා හිතනද හැම උපකරණයකින්ම කෙනෙක් වැඩ කරගන්න දන්නවා. අහලා තියෙනවා, දැනගෙන තියෙනවා. හැබැයි වැඩ කරලා නැත්තම් වැඩ කරලා නැත්තම් කරන විදිය දැනගත්තට කරන විදිය අධ්‍යයනය කරාට විතරක් වැඩේ කරන්න ගියාම කරගන්න හම්බෙන්නේ නැහැ. නිවන් මාර්ගය කියලා කියන්නේ භාවිතා කළ යුතු දෙයක්. භාවිතා කරනවා කියලා කියන්නේ තමන් එදිනදා ජීවිතයේදී ප්‍රයෝජනයට ගත යුතු දෙයක් පාවිච්චි කරන්න ඕන දෙයක්. ඒකින්ද භාවිතා කළ යුතු නිවන් මඟ අපි වෙනත් ආකාරයකට දැනගෙන විතරක් ඉඳලා හරියන්නේ නැහැ. ඒක භාවිතා කරන්න සූදානම් කරගන්න ඕනේ. ඉතින් ප්‍රායෝගිකව කොහොමද අපි මේක පුරුදු පුහුණු කරන්නේ කියන කාරණාව මූලික කරගෙන ආයේ මේ ධර්මදේශනා මාලාවේ 15 වෙනි ධර්මදේශනාව තමයි අද දවසේ අපි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊයේ උදෑසන අපි සාකච්ඡා කළේ කොහොමද අපි අපේ හිත පිළිබඳ පරීක්ෂණයක් කරගන්නේ? නිවන් දකින්න මං කොච්චර සුදුසුකම් ලැබලා තියෙනවද දැන් කියලා. පොඩි පරීක්ෂණයක් කරගන්න විදිහ මූලිකවම කොහොමද කරන්නේ කියලා සාකච්ඡා කරා. අපි කෙටියෙන් මතක් කරගමු. උන්දි ළමයෙකුට ඉපදිච්ච ගමන් මොන හරි කරන්න කිව්වට වැඩක් කරන්න කිව්වට කරන්න බෑ. අපි පොඩි ළමයට අවුරුදු යම් කිසි කාලයක් ගියාට පස්සේ කියනවා ඔහොම කෙලින් ඇවිදලා යන්න කියලා. කෙලින් ඇවිදලා යන්න එයා උත්සාහ කරනවා උත්සාහ කරනකොට යන්න හදන්නේ කොහටවත්? යවෙන්නේ වෙන කොහෙටවත්. ඒ වගේ මම මේ අත්තන්ට කියනවා අපේ කය අවබෝධ කරගන්න ඕනේ. කය අවබෝධ කරගන්න ඕනේ හින්දා කය තුලම හිත පියාගෙන කය තුලම දැනි දැනි දැනි දැනි වාසය කරන්න කියලා. ඉතින් මේ අය මොකද කරන්නේ අතේ පියාගෙන කය තුලම හිත තියාගෙන ඉන්න බලන වෙන කොහෙටවත් යන්නේ නැති. මොකද වෙන්න පුළුවන් වේද? මොකද වෙන්නේ දන්නේම නැතුව අන්න Tamanට එනම් දන්නේම නැතුව පෙරහැරක් ගිහිල්ලා නම් නේද මම අවබෝධ කරවන්න හදන එක දෙයක් මෙයා යන්නේ වෙන කොහෙවත්. මෙහෙම තැන් තැන් වල දුර දුර අවබෝධයක් ඇති කරගන්න පුළුවන් වේද? එක දෙයකට අරමුණුගත කරගන්න බැයි නම් අරමුණුගත වෙන්නේ නැත්නම් ඒ වගේ හිතකින් මොනවා හරි දෙයක් හරියට තේරුම් ගන්න පුළුවන් වෙයිද? බැ. එහෙනම් ඉතින්ලා මොකද කරන්න ඕන? හිත පංචකාම සම්පත්තියේ විසිරෙන්නේ නැතුව තියාගන්න පුරුදු පුහුණු කරන්න ඕන. පුරුදු පුහුණු කරන්න ඕන. ඒ සඳහා කායානුපස්සනාවට අදාළ පළවෙනිම භාවනා කමටහන අපි ආරම්භ කළා. ටික ටික ටික ටික සාකච්ඡා කරලා ඒකේ හොඳ තැනකට සාකච්ඡාව ගෙනියන්න බලාගෙන ඒ තමයි ප්‍රතිපත්තාන දේශනාවේ ඉස්සෙල්ලාම තියෙන කායානුපස්සනාව කායානුපස්සනාවේ ඉස්සෙල්ලාම තියෙන භාවනා කමතහන මොකක්ද කාට හරි මතකද මලගේ වල ගිහිල්ලත් නෑ වගේ වුණේ නේද ඇයි ප්‍රතිපත්තාන දේශනාව කොහෙද ඇහෙන්නේ ඉස්සර මලගේ වල නේද දැන් ඒකත් අඩු වෙනවා පළවෙනි කමඨහන මොකද්ද? කායානුපස්සනාවේ තියෙන පළවෙනි කමඨහන ආනාපාන සති භාවනාව පිළිබඳවයි. එතකොට ආනාපාන සති භාවනාවේදී අපිව බුදුරජාන් වහන්සේ අපේ හිත පුරුදු කරන්න අපිට අවස්ථාවක් ලබා දෙනවා. පළවෙනි පියවරේ තියෙන්නේ සිහියෙන් හුස්ම ගන්න, සිහියෙන් හුස්ම හෙලන්න කියලා. අපි ඊයේ දවසේ ඒක හොඳට සාකච්ඡා කරා. දැන් අද ඒක ප්‍රායෝගිකව කරන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන්නේ. සහ දෙවෙනි පියවර දක්වා. ඉස්සෙල්ලාම භාවනා ඉරියව්ව හදා ගන්න ඕන හරියට. භාවනා කරන්න සූදානම් වෙන කෙනා භාවනා ඉරියව්ව හදා ගන්න ඕනේ. ඒ මොකද හුඟක් අය භාවනා කරනවා ඒ අපේ මේ ශරීරය ගැන අපි දන්නේ නැහැ. අපේ ශරීරය ගැන අපි දන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්නේ කෙලින් ඉන්නවා කියලා. ඉන්නේ කොහමද? අපිට දැනෙන්නේ කෙලින් ඉන්නවා කියලා. නමුත් අපි ඉන්නේ ඇකිලිලා. හරිද ඇකිලිලා හිටියම මෙහෙම මේ මෙහෙම ඇකිලිලා හිටියම මොකද වෙන්නේ මේ පැත්තේ මස්පිඩු ඇකිලෙනවා අර පැත්ත පිටිපස්සේ මස්පිඩු ඇදෙනවා ටිකක් වෙලාවකින් මොකද වෙන්නේ අද බල වේදනාවල් එන්න පටන් ගන්නවා ඉතින් වැඩි වෙලාවක් ඒ ඒරියාවෙ ඉන්න හම් වෙන්නේ නැහැ එහෙනම් උඩුකය හොඳට ඍජුව තියන්න උඩුකය ඍජුව තියාගෙන ඊළඟට සමහර අය භාවනා කරන්නලා ටිකක් වෙලා භාවනා කරනකොට ඕම ඔළුව ඕම කරලා මෙහෙම උඩ අතට යනවා හරිද? එහෙම නැත්නම් මොකද වෙන්නේ? වෙල්ල පාත් කරගන්න. සමහර අය මේ මස් පිඩු ඔක්කොම එහෙම කරලා හිර කරගන්න. හරිද? හිත රැක ගන්න හදන්නේ නිකන් ශරීරයෙන් වගේ. ඊට පස්සේ උන දැන් ඔහොම කෙලින් ඉඳලා මස් පිඩු හිර කරගන්නේ නැතුව අපි මොකද කරන්නේ? මේ මේ මස් පිඩු ටික අතාරින්න. ආ දැන් කොන්ද කෙලින් මස් පිඩු ටික අතාරලා නිදහස් ඉරියව්ව. ඊළඟට අ ඇස් දෙක කෙලින් තියෙන්න ඕනේ. ඈත බලන ඉරියව්වක ඇස් දෙක තියෙනවා. ඈත බලන ඉරියව්වේ තමයි ඔළුව කෙලින් තියෙන්නේ. මොකද පින් බැලුවොත් මෙහෙමයි, උඩ බැලුවොත් මෙහෙමයි. හරියටම පිටකොන්ද කෙලින් තියාගෙන මෙහෙම ඔළුව කෙලින් නොතිබුණොත් උඩ බැලිලා තිබුණොත් ටිකක් වෙලා යද්දි උගලකට වේරෙනවා. බිම බැලිලා තිබ්බොත් ටිකක් වෙලා යද්දි කටට කෙලෙක තියෙනවා. හරි කෙලින් තිබුණොත් ඒ චුට්ට චුට්ට චුට්ට චුට්ට අපේ උගලට එකතු වෙන්නේ නැතුව අට එකතු වෙන කෙල ඉමිසරේ උගුරෙන් පල්ලෙහාට යනවා. ඒක හින්දා වැඩි හරි කෙලින් ඉන්න ඕනේ. ඊළඟට මේ ඍජු ඉරියව්ව හදා ගන්න ඕනේ. ඒකට මොකද කරන්නේ? ඉස්සෙල්ලාම හොඳට මේ වගේ අංශක 90ක් තියෙන බිත්තියක් තෝරගන්න. තෝරගෙන හොඳට බිත්තියට හේත් වෙලා මෙහෙම මෙහෙම ඉඳගෙන හොඳට බිත්තියට හේත් වෙලා බිත්තිය දිගේ මෙහෙම පිටිදිගාරනවා. හරි. ඒකල ඔළුව ඔළුව අර මං කිව්වා වගේ කෙලින් තියාගන්නවා. තියාගෙන දැන් ඔන්න කොන්ද කෙලින් ඔළුව මෙහෙම තියෙනවා. ඈත බලන ඉරියව්වේ ළඟ ඇස් දෙක පියාගත්තට පස්සේ සමහර අය ටිකක් වෙලාදී මේ කළු ඉංග්‍රීසියාව යවන උඩ නළු රැලි කරලා. හරි. ඒ ඔක්කොම සාමාන්‍ය අයට වෙන දේවල්. හරි කරදරය එතකොට කරන්න බෑ. ටිකක් කොම කරනවා එහෙම නැත්නම් ටිකක් කළාද. ඊට පස්සේ නිදාගෙන නැගිටින කම්ම ඉසේකක් කරනවා. මේ භාවනාව කියලා කියන්නේ මහා වදයක් එහෙම නෙවෙයි. භාවනා කරන්න අපි ඉඳගත යුත්තේ වද විඳින්නද? දුක් විඳින්නද? නෑ ඒ සුවයක් ලබා ගැනීම සඳහා එනම් ඊතා සුවදායක සාන්තෝ හේඳගත් ඇති උඩුකාරී දෝතියක් එන ඇත්තට ඈත බලන ඉතිහාස විතර සාන්තෝ පියාගත කොයි වෙලාවකත් මේවා මෙහෙම උඩ ඇරලා නලල රැලි කරලා ඒවා කරන්නේ නැහැ එමුණොත් ඒ තිසයක් වෙන්න පටන් ගන්නවා හරි එහෙම නැතුව සාන්තව තමන් ඉඳගෙන දැන් ඉතින් හරි දැන් පිටියේ හේතු වෙලාම ටික දවසක් භාවනා කරනවා සතියක් විතර දැන් ඔන්න එහෙනම් දැන් දන්නවා කෙලින් ඉරියව්ව තමයි මොකද්ද කියලා අර පුරුදුලා දැන් ඇවිත් කියලා හේතුයන් තියෙන්නේ. දැන් මොකද කරන්නේ? උපක්‍රමයක් විදිහට අඟල් භාගයක් විතර ඉස්සරහට යනවා පිටින් දැන්. දැන් හේතු නැහැ. හැබැයි මෙයාට ඉරියව හුරු වෙලා නැත්තම් මොකද වෙන්නේ? ටිකක් වෙලා යද්දි නැවෙනවා. නැවෙනකොට මොකද වෙන්නේ? පිටි පදිනවා. ආය අදිස්ථාන කරගෙන ඉන්නවා. කොහොම හෝම ඔන්න ටික දවසක් යනකොට පිටියක් තිබ්බත් නැතත් එයා ඍජු ඉරියව පුරුදු වෙනවා. මම දැකලා තියෙනවා සමහර අපේ වයසක අම්මලා වයස වුණාට හොඳට කොන්ද කෙලින් භාවනා කරනවා. කොන්ද කෙලින් තියාගෙන ලස්සන භාවනා කරනවා. සමහර තරුණ දෙවියෝ ඉන්නවා භාවනා කරන්නේ කොහොමද? ඇකීරි. එතකොට අන්නේ ඉරියව්ව අපි සකස් කරගන්න ඕනේ. සකස් කරගෙන දැන් අපි ආනාපාන සතිය ආරම්භ කරනකොට හිතෙන් ගොඩාක් නිදහස් වෙන්න ඉස්සෙල්ලාම ටිකක් නිදහසේ මම විවේකීව ඉන්නවා කියලා දැනගෙන ඉන්න කෙනා නිදහසේ හුස්ම කීපයක් ගන්නවා. නිදහසේ හුස්ම කීපයක් ගන්නවා නිදහසේ හුස්ම වැටෙන්න ඉඩ හරිනවා. එතකොට ඉතින් ඒ ගැන අවධානය තියෙන හින්දා වෙලාවකට හිතලා හුස්ම ගන්නවා වගේ දැනෙන ගතියකුත් තියෙනව නැතුනේ. අමන්නේ ඒක නෑ නෑ නෑ හිතලා හුස්ම ගන්න එපා ගෝ මං හිතලා හුස්ම ගන්නෙ නෑ කියලා එකත් එක ගැටෙන්න ගත්තොත් මොකද වෙන්නේ? හිතලම හුස්ම ගන්න පටන් ගන්නවා. මොකද ඒක ගැන තියෙන අවධානය අඩු කරගන්න බැරි වෙනවා. එහෙනම් හුස්ම හිතලා ගැනීම පැත්තකින් තියලා මොකද කරන්නේ? නිදහසේ ඒක හුස්ම හිතලා හුස්ම ගැනීම සිද්ධ වුණත් එකයි නැත්ත් එකයි මේ ශරීරයට හුස්ම ගන්න උගන්නන්න දෙයක් නෑ. එයා මන් දන්නේ නැතුව කාලේ ඉඳන්ම මොකද කරේ? හුස්ම ගත එනං වැටෙන හුස්ම දිහා අවධානය යොමු කරගන්න. කොහොමද පළවෙනි පියවරිය දවස අපි සාකච්ඡා කරා නාසිකාව අග හෝ උඩුතල ප්‍රදේශය කියලා. මේකට හේතුව මොකක්ද? වැඩියෙන්ම දැනෙන්නේ පුරුදු පුහුණු කරන කෙනාට වැඩියෙන්ම දැනෙන ආස්වාස ප්‍රාස්වාසකයේ වැඩියෙන්ම දැනෙන ප්‍රදේශය තමයි නාසිකාවග මුදල ප්‍රදේශය. ඇයි ඒ හරිය? ඊ타මත්ම මේ පල්ලට විහිදිලා නැහැ. කුංචි තැනක් ඉඳ සම්පූර්ණ හුස්ම යන හින්දාතනි ඒ හරිය දැනෙනවා. එහෙනම් දැන් ඒ හරියේ හිත තියාගෙන දැනෙන දේ අපි ඒ කතා කරා වචනෙන් කියන්න යන්නේ නැහැ. වචනෙන් කියන්න ගියොත් ටික දවසක් යනකොට වචනේ තියෙනවා හිත කොහෙටවත් ගිහිල්ලා. එතන වචනෙන් කියන්න යන්නේ නැතුව මොකද කරන්නේ? උඩට හුස්මක් ගන්නකොට නාසිකාව අග කොටසේ දැනෙන හරියක් තියනවද? දැනි දැනි ගත්තා. හෙලන කොටත් දැනි දැනි හෙලුවා. දැනි දැනි ගන්නවා, දැනි දැනි හැමතැනම විසිරෙන හිත මේ නාසිකාව අග දැනීමට යොමු කරලා දැන්. හරිද? ගන්නකොට දැනෙනවා හෙලනකොට දැනෙනවා ගන්නකොට දැනෙනවා හෙලනකොට දැනෙනවා අන්න ඒ දැන දැනීම අත්විඳ විඳ ඒ දැනීම දැනි දැනීම හැම හුස්මක්ම වැටෙනවා. ඒ දැනීම දැනි දැනීම හැම හුස්මක්ම වැටෙන්න ඕන. ඒ දැනීම දැනි දැනීම හැම හුස්මක්ම එලන්න ඕනේ. එතකොට හුස්ම ගැනීම හෙලීම කියන එක මේ දැනීම දැනි දැනි දැනි දැනි තමයි ගන්නේ සහ හෙලන්නේ. මතකද? හොඳයි. චුට්ටක් බලන්න දැන් දැනෙනවද කියලා? ධර්ම ශ්‍රවණය කරනවා බලන්න. Tamanට නාසිකාවගේ කොටසක් දැනගන්න පුළුවන්ද කියලා? ඉමේන් බලන්න හුස්ම දෙකක් තුනක් නිදහසේ ගන්නකොට ඔන්න අපිට දැනෙන එක. ගන්නකොට දැනෙනවා, හෙලනකොට දැනෙනවා. ගන්නකොට දැනෙනවා, හෙලනකොට දැනෙනවා. බලන්න දැනෙනව නේද කියලා. ගන්නකොටත් හෙලනකොටත් එකම තැන දැනෙනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. සමහර අයට තැන් දෙකක් දැනෙන්න පුළුවන්. සමහර අයට එකක් දැනෙන්න පුළුවන්. සමහර අය ඒ කියන්නේ දෙවි විදිහකට දැනෙන්න පුළුවන්. සමහර අයට එක විදිහකට දැනෙන්න පුළුවන් තැන් දෙකක්. දැන් කරන්නේ ලෝකෙම අමතක වෙන්න ඇරලා ඔන්න ඔය නාසිකාවග ඔය දැනෙච්ච ටික දැනි දැනීම හැම හුස්මකම දැනි දැනි ගන්නවා දැනි දැනි හෙලනවා දැනි දැනි ගන්නවා දැනි දැනි හෙලනවා මෙතර වෙලා අපිට හුස්ම දැනුනේ නැහැ ඇයි දැනුන්නේ නැත්නම් දැන් ඔක ආරම්භ කරන්න ඉස්සෙල්ලා බණ ආරම්භ කරන්නත් ඉස්සෙල්ලා හුස්ම දැනුන්නේ නැහැ ඇයි අපේ අවධානයකට තිබුණේ නැති හින්දා දැන් දැන් අවධානය යොමු කරලා එහෙනම් දැනෙන්නේ අවධානය තියෙන කොටයි දැනෙන්නේ අවධානය යනකොට. අවධානය නැති වෙනකොට දැනෙන්නේ තේරුණාද? හරි. ඒක එහෙමමයි. එහෙනම් දැන් මට එක දිගට මේක දැනෙන ගානට නාසිකාවක මම පුරුදු පුහුණු කරොත් මම මොකද්ද මේ පුරුදු කරලා තියෙන දන්නේම නැත්නම් ඒ කර්මණක හිත තියාගන්න මේ කයේ තියෙන ඇත්ත తত্ত্বය මේ ඇතුලේ තියෙන මේ රුධිරය රුධිරයේ ස්වභාවය සීනි කොච්චරද පීඩණය කොච්චරද කොලෙස්ටරෝල් කොච්චරද ඕවා බලා ගන්න නම් අර ස්කෑන් වලින් එක එක මේ පරීක්ෂණ වලින් පුළුවන්. එහෙම එකක් බලා ගන්නද අපි මේ කරන්න යන්නේ? නෑ නෑ ශරීරය ඇතුළේ මැෂින් එකක් පෙන්වන්න දෙන්නේ. ශරීරයේ තියෙන අපිට නොපෙනෙන ලක්ෂණ තුනක් තියෙන මොනවද? අපි මේ ලක්ෂණ වලට රැවටිලා. ඒ ලක්ෂණ දන්නේ නැති හින්දා අපි මේ ශරීර වලට රැවටිලා. ලක්ෂණ දන්නේ නැති හින්දා ශරීර වලට රැවටිලා. මොනවද මේ ලක්ෂණ තුන අපිට තේරෙන්නේ නැති? අනිත්‍ය දුක්ඛ සහ අනාත්ම ලක්ෂණය අපේ මේ ශරීරය දැක්කහම අපිට අරමුණු වෙන්නේ නැහැ. දැන් ඔන්න මම මේ පවන්නත්තු පෙන්නනවා. මොන දැන් පවන්නත්තු බැලුවා. බලපුවා මං අහනවා දැන් දැක්කා අරමුණු වුණා පවන්නත්තක් කියලා හඳුනාගත්තා නේද? මං හෙවොත් එන කීයක් තිබ්බද කියලා? ආ. ඒ කියන්නේ දකින්න හැම දෙයකම හැම දෙයක්ම අරමුණු වෙන්නේ නැහැ. දැන් මං පවන්නත් ඉස්සෙත් මොකද වෙන්නේ? නේද? ඔක්කොමලා බලාගෙන ඉන්න දැන් ඉස්සොත් බලා ගන්නම්. ආ දැන් අරමුණ වෙනවා එක්කන්ද මේ? නේද? ආ එහෙනම් පේන්නේ නැති එක ඉස්සෙල්ලා පෙනිලත් අරමුණ වෙලා පේන දේ ඔක්කොම අරමුණ වෙන්නේ නැහැ. අන්න ඒ වගේ මේ ශරීරවල තියෙන අනිත්‍ය ලක්ෂණය, අසුබ ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය අපි ශරීර දැක්කට ඒවා අරමුණු වෙන්නේ නැහැ. ඒ කියන්නේ සමහර දේවල් අරමුණු වුණාම ඒ අරමුණු වෙන දේවල් සමහර ඒවා හින්දා අපිට යම් යම් වස්තුන් කෙරෙහි ලෝභ, දේශ, මෝහ ඇති වෙනවා. සමහර දේවල් අරමුණු වුණොත්, සමහර ලක්ෂණ අරමුණු වුණොත් අලෝභ, අද්වේෂ, අමෝහ ඇති වෙනවා. එහෙනම් අපි දැනගන්න ඕනේ අලෝභ, අද්වේෂ, අමෝහ ඇති වෙන ඒවා අරමුණු කරන්නත්, ලෝභ, දේශ, මෝහ ඇති වෙන ඒවා අරමුණු නොකරනවත් දැනුම තියෙන්න ඕන අපිට. ඒක වෙන කෙනෙකුට කරන්න පුළුවන් දැක්කද? දැන් ඕන වෙලාවක වෙන වෙලාවක හරි ධර්ම දේශනයක් කරන වෙලාවක හරි නැත්නම් පවන්නත් අද්දක්කම මාවත් මතක් වෙනවා එනත් මතක් වෙනවා නේද අර බලන්න ඒක තමයි කල්යාණ මිත්‍රයන් වහන්සේලා අපිට කළේ මේ ලෝකයේ අපි සුවය සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා රැවටිලා ඉද්දී ඇයි මේ බලනවා මෙන්න මේ පැත්තත් බලනවා කියලා ඔන්න අපිට පෙන්වන එක පැත්ත ජීවිතේම දරුවෝ කියලා හිතාගෙන ඉද්දී නෑ ඊට එහා දෙයක් ගියක් තියෙනවා මරණ මොහොත දක්වා විතරක් ලෝකය අරමුණු කරද්දී සංසාර ජීවිතයේ අරමුණු වෙන විදිහට අපිට අපේ ජීවිතය සකස් කරලා දෙනවා. නේද? එතකොට අපේ හිත අන්න ඒ විදිහට සකස් වෙන්න ඕනේ. අන්න ඒකින්ද හැමතැනම දුවන හිත එක අරමුණකට ගන්න අපි මේ වගේ ඒක පුරුදු පුහුණු කරන්න ඕන. දැන් මොකද කරන්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තේරුම් ගැනීම අරමුණු කරගෙන මම මගේ හිත එකඟ කරගන්න ඕනේ. ඒක අරමුණක පියාගන්න ඕනේ. මේ විසිරෙන හිත බොහෝම දුක්ඛිත දේවල් මට ලබා දෙන්නේ. ඒකින්ද එහෙම එහා නොදී මෙන්න නාසිකාවක දැනි දැනි ගන්නවා දැනි දැනි හෙලනවා ටිකක් කළා යද්දි මොකද වෙන්නේ මේෙන් පෙරහැරේ ගිහිලා ආයෙ මොකද කරන්නේ ආයෙ අරමුණ මතක් වෙච්ච ගමන් අරමුණ කරන්නේ ආයෙ ටිකක් කළා යද්දි ආයෙ මොකද වෙන්නේ ආයෙ පෙරහැරේ ගිහිලා නේ මොකද පෙරහැර යනවා කියන්නේ අතීත රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ දරුව ගැන වෙච්ච දේවල් ගැන කාපු බීපු දේවල් නේද මේ වගේ බොහෝ දේවල් ගැන ඇති වෙලා නැති වෙලා ගිය දේවල් ගැන සරුවසයෙන් මෙනෙහි කිරීම අපේ හිතවල පුරුදු වෙලා තියෙනවා. අන්න ඒකින්ද මොකද කරන්නේ? දැන් ඒ පැත්තට යන්න නොදී අපේ හිත හැම වෙලෙම මේ දැනීමට ගන්නවා හිත හැම වෙලෙම දැනීමට ගන්නවා. ආපහු විසිරෙනකොට ආපහු ගන්නවා. ආපහු විසිරෙනකොට ආපහු ගන්නවා. ආපහු විසිරෙනකොට ආපහු ගන්නවා. එහෙම එහෙම එහෙම කරොත් මේ දැනීම තුල ඉඳ පුරුදු වෙන එකක් නැද්ද ටික ටික? පුරුදු වෙන එකක් නැද්ද? ඒ අපේ හිතේ ඇති අපි හොඳට දන්නවා අපේ හිතේ ඇති නේද ඕනම දෙයක් මොකද ටික දවසක් කරනකොට ඕනම දෙයක් පුරුදු වෙනවද නැද්ද හැම වෙලේම එහෙනම් අපි පුරුදු කරන්නේ ලෝභ දේශ මොහ අඩු වෙන අරමුණකට දැන් මෙන්න එහෙනම් ටික දවසක් ඉන්නකොට මෙන්න මේක මට ටික දවසකින් දැන් උන නාසිකාවක හොඳට ඉන්න පුළුවන් නාසිකාවක හොඳට දැනි දැනි ගන්න හෙලන්න පුළුවන් ඔන්න ඕක පුරුදු කරන්න ඕන හරිද හිත එකඟ කරගන්න ලේසිව පුරුදු කරන්න පුළුවන් වැඩේ. ඇයි? හුස්ම කියන එක චලනය වෙන දෙයක් නේ. නිශ්චල දෙයක් එක්ක එකතු කරනවට වැඩිය චලනය වෙන දෙයක් එක්ක එකතු කරන්න ලේසි. ඇයි ඒ ශරීරයේ ක්‍රියාවලියක් නේ. ඉතින් ඕකට හිත තියාගෙන ඔය දැනීම තුල අපිට ඉක්මනින් හිත එකඟ කරගන්න ඕන. ඕකට ලොකු උත්සාහයක් ගන්න ඕනේ. මේක කොහොම හරි කරගන්න. දවසකට ආ දැන් අසනීපයක් හැදිලා. අසනීපයක් හැදිලා තියෙනද වෛද්‍යවරයෙක්ින් බෙහෙතක් නියම කරනවා. වෛද්‍යවරයා කියනවා දවසකට තුන් වරක් වරකට එක බැගින් බොන්න කියලා. මං කියන්නේ ඕක මේ දවසකට තුන් සැරයක් බිබී ඉන්න වෙලාවේ ඒක වරම උදේම පෙති තුනම බිව්වොත් මොකද? නේද? ඒක කමන්නේ නැහැ. ආයෙත් තුන් සැරයක් මොකද තුන් සැරයක් බිබී ඉන්න. ආ එතකොට අපිට hina යනවා අපි දන්නවා ඒක හරියන්නේ නැහැ. එහෙම නැත්නම් දවස් දෙකකට සැරයක් විතර බිව්වොත් මොකද? ඒත් හරියන්නේ නැහැ. ඇයි මේ ශරීරය හේතු සහිතව සකස් වෙන දෙයක්. හේතු සහිතව සකස් වෙන දේවල් වලට ක්‍රමානුකූලවයි හේතුව වැඩි වෙන්නේ. නේද? අඩු වැඩි වීම හේතු අඩු වැඩි වීම ක්‍රමානුකූලව සිද්ධ කරනවා මිසක් එහෙම එකපාරට මෙහෙම කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. මාර්ගය කියන්නේ හේතු සහිත ඇති වෙන එකද නැද්ද? හරි. ඒකට වෙන දේවල් හේතු වුණොත් එහෙම. වෙන දේවල් හේතු වෙන්න දෙන්නේ නැතුව ප්‍රමාණිකූලව මේක වර්ධනය කරන ප්‍රමාණිකූල එක පාටම හදිස්සියම කරන්න පුළුවන් එකක් නම් මම හැන්දෑ හැන්දෑයාමේ ජීවිතේ ජීවිතේ සඳහා සමයේදී මගේ හිතට කියනවා ඔහේ දැන් නිවන් දකින්න. මට මොකවත් ඕනේ නැහැ මේ ලෝකේ තියෙන දේවල්. ආ ඒක හරියන්නේ නැහැ. ඒ ක්‍රමානුකූලව භාවිතා කරලා කරන්න ඕනේ. එහෙනම් බුදුරජාන් වහන්සේගේ අවවාදය දවසකට තුන් වතාවක් කය පුරුදු කරන්න කය අසනීප වලින් අයින් කරගන්න වරකට එක බැගින් දවසකට තුන් වතාවක් වගේ මේකත් දවසකට තුන් වතාවක්වත් මේ භාවනාව කරන කෙනා පුහුණු කරන්න ඕනේ නැත්නම් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒකයි කට්ටිය අපිට ඇහෙන්න කියවනවා. මට සමාධිය හරියන්නේ නැහැ. මට ආනාපාන සතිය හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ. ඉබේ හරියයි කියලා හිතේ. කවදාකවත් මේ ආහා මේ ශරීරයේ ආහාරයෙන් යැපෙන්නේ යම්සේද බෝධිඅංග ආදී ආරස්ඨාංග මාර්ග ආදී වර්ධනය කරගත් ධර්මතාවයන් ආහාරයෙන්ම යැපෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ආහාරයෙන්ම යැපෙන බව ආහාරයෙන්ම සකස්. ඒ කියන්නේ හේතුන් අනුවම සකස් වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙනම් ඔන්න අපි දැනගන්න ඕනේ මේ චිත්ත ඒකාග්‍රතාවය කියන එක නිබේ ඇති වෙන එකක් මේ මේක හේතු ඇතුව <clears throat> ඇති වෙන එකක් බව හොඳට දැනගන්න ඕනේ. එහෙනම් මොකද කරන්න ඕන? අපි මේක ක්‍රමානුකූලව ක්‍රමානුකූලව පුරුදු කරන්න ඕනේ. එතකොට නාසිකාව අග තමන්ගේ හිත දැනෙන තැන්වල දැනෙන තැන යොමු කරගෙන හොඳට හුස්ම ගන්නවා හෙලනවා ගන්නවා හෙලනවා ගන්නවා හෙලනවා. එතකොට ඔන්න අපිට ටික ටික ටික ටික ටික ටික ඒකේ ඉන්න පුළුවන්කම ඔක තමයි පළවෙනි පියවර. සෝසතෝ අස්සති මේක අවම අවශ්‍යතාවය මේ ගැන ආය කතා කරන දෙයක් නෑ. ඇයි ආය කතා කරන දෙයක් නෑ කියන්නේ අවම අවශ්‍යතාවය කියන්නේ සිහියෙන් ගන්න සිහියෙන් හෙලන්න කියලා දේශනා කරලා තියෙනවා. සිහියෙන් ගන්නවා හෙලනවා කියන සිද්ධිය සිද්ධ වෙන්නේ නැද්ද දැනි දැනි ගත්තොත්. මම මම මම ඇවිදිනවා කියලා හිතන්නකෝ. ඇවිදිනකොට මට හොඳට මේ කකුල් දැනෙනවා. කවුරු හරි අහනවා. දැන් මොන කකුල් දෙස්සේ? හොඳට දැනෙනවා නම් මට මට කියන්න පුළුවන් වම් කකුල. එහෙනම් හොඳට දැනෙනවා නම් මට මට කියන්න පුළුවන් දකුණු කකුල. නේද? දැනෙන්නේ නැත්තම් කියන්න පුළුවන්. ඒවා හඳුනගන්නේ දැනීමෙන්මයි. හුස්මක් තියෙනවා කියලා මම දන්නේ මට හුස්ම දැනෙන්නේ නැහැ. නැත්තම් මම දන්නේ දැනෙන්නේ නැහැ. පිළිකාවක් තියෙනවා කියලා මම දන්නේ නැහැ. ඇයි මට ඒක දැනෙන්නේ? දැනෙන්නේ නැති හින්දා. ඒකින්ද ඒක හොයන්න ඕනේ. හුස්ම හොයන්න ඕනද? නෑ නෑ ඒක මට දැනෙනවා. එහෙනම් අන්න දැනීමෙන් අඳුනාගත් අරමුණක් ඉඳා ඒ දැනීමේම හිත තියා ගැනීමෙන් ඒ අරමුණ ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේක අපිට දෙන අභ්‍යාසයක් වගේ. නේද? වැඩ දෙකක් හරියට කරන්න කියලා කියන්නේ. මෙච්චර කල් මොනවා කරාද කියලා දන්නේ අපිට කියන ආස්වාස්සේ සහ ප්‍රාස්වාස්සේ සිහියෙන්ම කරන්න වැඩ දෙකයි තියෙන්නේ. වැඩ දෙකයි එක මොකද්ද දැන් කර කර ඉන්නේ? කියලා හුවත් දෙකයි කියන්නේ. මොකද්ද දෙක? මම මේ ගණමින් ඉන්නවා මම මේ එළමින් ඉන්නවා. ඉතින් ඒක ආය වචනෙන් කියන්න ඕනද මට දැනෙනව නම් මද්ද? දැනනවා නම් හොඳටම ඇති ඒක වචනෙන් කියන්න දෙයක් ඇත්තේ නැහැ. එහෙනම් ඔන්න දැන් දැන දැන ඉනවා. කොහොම ඉන්නකොට මේ හිත විසිරෙනවා, ආය අරමුණට ගන්නවා, ආය විසිරෙනවා, ආය අරමුණට ගන්නවා. ඔන්න 100ක් විතර හුස්ම රැල්ලවල් ඇවිල්ලා හුස්ම කයවල් ඇති වෙලා ආපහු නැති වෙනකොට සාමාන්‍යයෙන් 75ක් විතර මට දැනෙනවා ගන්න දැන් ගන්න පුළුවන්. ඒක ලොකු දක්ෂතාවයක්. හ්ම් එහෙම හිතන්නකෝ. 75ක් විතර මේක සාර්ථකයි කියලා හිතන්නකෝ. දැන් ඒ කියන්නේ මගේ හිත යම් ප්‍රමාණයකට එකඟ වෙලාද නැද්ද? දැන් එකඟ වෙලා. ඕක එක දවසකින්ම වෙයිද? එක දවසකින් වෙන්නේ නෑමද? අවදාකවත් කරපු නැති කෙනෙක් කරන්න ගත්තාම පළවෙනි දවසේම ඔය කියන තරට යන්නේ නෑමද? පළවෙනි දවසේම ඔය කියන තැනට යන්නේ නෑමද? ලිඳ කපන්න කියනවා. සමහර ප්‍රදේශවල ලිං කපනකොට අඩි ගාණ කපන්න වෙනවා. සමහර ප්‍රදේශවල කෙටියෙන් හම්බෙන්න පුළුවන්. එක ප්‍රදේශයකදී අඩි 30ක් 40ක් යනකම්ම වතුර හම්බුන්නේ නැහැ කියලා අඩි 5න් වතුර හම්බෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්ද? බෑ. ඒ ප්‍රදේශවල ඇති. නේද? කාලයත් එහෙමයි. කොච්චර කාලෙකින් මේක වෙයිද? එක ප්‍රදේශයක ලිඳක් කපලා උල්පත හම්බෙන්න දවස් 10ක් යනවා. එක ප්‍රදේශයක දවස් 5කින් වෙන්න පුළුවන්. එහෙනම් ලිඳ කපන කෙනාගේ අරමුණ වෙන්නේ දින ගානද ගැඹුරද නෑ මොකද්ද? ජලය ලැබෙන තුරු කැපිය යුතුයි. ජලය ලැබෙන තුරු කැපිය යුතුයි. කාලයක් ප්‍රමාණයක් බෑ. මොකද නැත්තම් ඔන්න මගෙන් අහනවා පළවෙනි පියවරේ කොච්චර කාලයක් ඉන්න ඕනද? ඔක තමයි අහන වැඩේ. පළවෙනි පියවරේ කොච්චර කාලයක් ඉන්න ඕනද? එහෙනම් කාල කතාවක් නැහැ. තියෙන්නේ මොකද්ද? ප්‍රතිඵලය. ප්‍රතිඵලය මොකද්ද? පළවෙනි පියවරේ මට අඩුම ගානේ හතරෙන් තුනක්වත් 75ක්වත් අරමුණේ හිත පිහිටන්න ඕන අරමුණේ හිත පිහිටනකොට අපිට හොඳට දැනෙනවා. එහෙනම් ඔන්න ඒක හරි. දැන් දෙවෙනි පියවරට යනවා. දෙවෙනි පියවරේදී අරිට වැඩි කරන්න වැඩක් තියෙනවා සිහියෙමම. මොකද මේ කය ගැන සිහිය නුවණ වීරය ආදී වර්ධනය කරන්නත් කය තුලට හිත රිංගවා ගන්න ඕන මේ ශරීරයේ අර ත්‍රිලක්ෂණය මතු කරගන්න නම් කය තුලට හිත ඇතුල් කරගන්න ඕනේ. ඒක යන්න නොදී කය තුලම රැඳි රැඳි තියෙන විදිහට පුරුදු පුහුණු කරගන්න ඕනේ. දැන් මෙන්න වැඩ දෙකක් දෙනවා බුදුරජාණන් වහන්සේ. ඒකෝර වැඩ දෙකත් එක්ක අපිට වැඩ හතරක් වෙනවා. ගන්න කොට කියලා මොකක්ද? දිගං වාසසන්තෝ දිගං අස්සසාමිති පජානාති දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති පදානා. රසං වා අස්සසන්තෝ රසං අස්සසාමීති පදානාති. රසං වා පස්සසන්තෝ රසං පස්සසාමීති පදානාති. මොකද්ද මේ? දිග හුස්මක් ගන්නකොට දිග හුස්මක් යයි දැනගනී. කෙටි හුස්මක් ගන්නකොට කෙටි හුස්මක් යයි දැනගනී. හෙලනකොටත් එහෙමයි. එහෙනම් ගන්නකොට හෙලනකොට දිගද කෙටිද කියලා බලනවා කියන දැන් සිද්ධි කීයක් වෙනවද බලන්න එකිනෙකට වෙනස්. සිද්ධි හතරක් තියෙනවා. මොකද්ද? එක්කෝ ගැනීමක් වෙන්න පුළුවන්, දිග වෙන්න පුළුවන්. ගැනීමක් වෙන්න පුළුවන්, කෙටි වෙන්න පුළුවන්. ගැනීමක් වෙන්න පුළුවන්, හෙලීමක් වෙන්න පුළුවන්, දිග වෙන්න පුළුවන්. හෙලීමක් වෙන්න පුළුවන්, කෙටි වෙන්න පුළුවන්. එහෙනම් අන්න ඒ හතර ගැනම සිහියෙන් ඉන්න වෙලාද නැද්ද? එහෙනම් ඉස්සෙල්ලට වැඩිය වැඩි සිහියක් ඕනද නැද්ද? එතකොට හුඟක් අයට ප්‍රායෝගිකව වෙන්නේ පළවෙනි පියවරෙන් දෙවෙනි පියවරට එනකොට හිත අරමුණු ගත වෙලා දැන් දැනි දැනි හිතේ වෙන මොකුත් අරමුණක් නැහැ දැනි දැනි දැනි හිතෙන අවස්ථාවක් නේද? දෙවෙනි පියවරට එනකොට මේක හිත හිතේ සමාධිය නැති වෙලා යනවා වගේ ගොඩක් වෙලා. බලන්න නාසිකාව අග හිත පිහිටවාගෙන දැනි දැනි දැනි දැනි දැනි දැනි වාසය කරපු කෙනාට දිගද කෙටද කියලා බලාගන්න දිගද කෙටද කියලා හඳුනාගන්න නාසිකාව අග කොටසේම හිත රඳවගෙනම බැයිදහම්. නාසිකාව අග හෝ වෙන කොහේ හරි තැනක. කියමු මම ඒක පස්සේ පැහැදිලි කරන්නම් ඇයි කියලා. බලන්න මොහොතකට හිතලා ඇතුළට ගන්නකොට දිගට දැනියා දැනිලා යනවා නම් අර දැනි දැනි හිටිය තැන නේද? ඇතුළට ගන්නකොට දිගට දැනි දැනි යනවා නම් දිග හුස්මද නැද්ද? ආ එහෙනම් ආයේ කොහේවත් යන්න ඕනද හිත? වෙන කොහේවත් හිත යන්න දෙයක් නැහැ. දිග බව දැනගෙනම ගන්නකොට මොකද වෙන්නේ යාට දිග බව දැනගෙනම ගන්නවා ඒ කියන්නේ මේ නාසිකාවග දැනීමට කිසිම හානියක් වෙන්නේ ඒ දැනීම තුලම ඉඳගෙන දැනි දැනි ගන්නවා ඒ දැනීම තුල ඉඳගෙන දැනි දැනි එහෙනම් අර දැනි දැනි දැනි හිතපේකට වෙනසක් වෙන්නේ නැහැ හැබැයි මම හඳුනා ගන්නවා මේක දිග හුස්මක් කියලා දිග හුස්මක් කියන එක හඳුනා ගන්නකොට හිතෙන් කියන්න ඕනද මම කියන්නේ කටින් නෙවෙයි හිතෙන් භාවනා කරන කෙනා හිතෙන් කියනවා මේක දිග හුස්මක් මේක කෙටි හුස්මක් ආ මේක දිග හුස්මක් හා මේක කෙටි හුස්මක් කියලා වචනෙන් කියන්න ඕනද හිත ඇතුලේ හිතෙන් කියවන්න ඕනේ නැහැ අඩේකට යනවා යනකොට අර්ථාපල් ගෝණියක් තියෙනවා දකින්නවා මං එනවා ආපහු කවුරු හරි මොනවද කඩේ ඉස්සරහම ගෝණිය තිබ්බේ අර්ථාපල් මං අඳුනගෙනද නැද්ද අඳුනගෙන ඉතින් මම කඩේට ගිහලා දැන් හඳුනා ගන්නද අර්ථාපල් දැකලා අර්ථාපල අර්ථාපල අර්ථාපල කියලා කියන්න ඕනද හිතෙන්? අටින් නෙවෙයි හිතෙන් කියන්න ඕනද? නෑ ඔක හොඳට මතක තියාගන්න ඕනේ නේද මම එහෙම කිව්වේ. නිවසේදී භාවනා කරනකොටත් මේ බලන්නේ දිගට ඇදෙනකොට මම ඇතුළෙන්ම හඳුන ගන්නවා දිග උස්මක් කියලා. ඒක සංඥාවක් විතරයි. නේද? ඒ දැන් මම මේ බණ කීකින් ඉන්න ගමන් නිකන් නිකන් බලන්න බැයිද කියලා අහන්න. නේ? හඳුන ගන්න මට හඳුන ගන්න කියලා මට දැනෙනවා. මම තේරුම් ගන්නවා. දිග හුස්මක්. කෙටි හුස්මක්. ඉතින් අන්න ඔය තේරුම් ගන්න. හරිද? එහෙනම් වැඩි වෙලාවක් දැනෙනවා නම් වැඩි වෙලාවක් දැනෙනවා නම් ඒක තේරුම හුස්ම දිගයි නේද? කෙටි වෙලාවක් නම් දැනෙන එක තේරුම හුස්ම කොටයි. එහෙනම් දිගද කෙටිද කියලා දැනගනිමින් හුස්ම ගන්නවා හුස්ම හෙලනවා. දිගද කෙටිද කියලා දැනගනිමින් හුස්ම ගන්නවා හුස්ම අර කලින් දැනි දැනි හිටපු තැනමයි මේක සිද්ධ වෙන්නේ. එහෙනම් දැන් ඉස්සලට වැඩි සිහියක් ඕනද නැද්ද? දැන් ඉස්සලට වැඩි වීරයක් ඕනද නැද්ද? දැන් ඉස්සලට වැඩි උත්සාහයක් ඉවසීමක් ඕනද නැද්ද? ඕනේ. අපි තව ටිකක් ඉස්සරහටෙන් ආයෙ කොහොම දැන් මෙහෙම දිග කෙටි බව දැනි දැනි ඉන්නකොට මම කලින් කිව්වා මතකද උල්පත මත වෙනකම් කරන්න ඕන කියලා. හැම පියවරකම උල්පත හොයාගන්න. හ්ම්. ආයෙත් හරි ගිහින් අහනවනේ හාමුදුරනේ අර ආනාපාන සතිය දෙවෙනි පියවරේ උල්පත මොකද්ද? <laughs> ඒ මොකද ඒ ඇහුවේ? ආනේ කාශ්‍යප හාමුදුරක උල්පත අහගන්න කියලා. <laughs> මොකද්ද මම මේ උල්පත කියලා කිව්වේ? නේද? විය යුත්ත කුමක් වෙනතුරු මම මේක කරන්න ඕනද? ඕක කියලා දුන්නාම සමහර අය අහනවා. සති දෙකක් ඇද්ද? වාර දෙකක් ඇද්ද? ඉතින් එහෙම. වෙන්න ඕන දේ වෙනකම්. දෙවැනි පියවරේ අවසානය දෙවැනි පියවර මම කරලා ඉවරයි කියලා Tamanටම දැනගත හැකි ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ආ ඒක එහෙම වෙනවා. දිග හුස්ම කෙටි හුස්ම කියලා කියන්නේ එකකට එකක් සාපේක්ෂ ධර්මතාවයන්. සාපේක්ෂ කියන වචනේ මම මෙහෙම පැහැදිලි කරන්නම් එතෙන්දී ජපන්නු හමුරේ අපි උස මිනිස්සුද කොට මිනිස්සුද? අපි උසයි. එංගලන්තයේ මේ සුද්ධ හමුරේ අපි කොටයි. එහෙනම් අප ජපානයට ගියාම අපි උසයි මෙතෙන්ට ආපුවම කොට. ආන්න එකයි. උස කොට දිගമിതി කියන දිග කෙටි කියලා කියන්නේ සාපේක්ෂ දේවල්. අපේ උෂ්ම ගන්න වේගය සැරෙන් සැරේ සැරෙන් සැරේ අඩු වැඩි වෙනවද නැද්ද? හොඳට කල්පනා කරන කෙනෙකුට තේරෙනවා අපේ මේ හුස්ම ගන්න වේගය අඩු වැඩි වෙන්නේ මොකද? කවුරුහරි දැකලා හොඳටම තරහා ගිහින්. හ්ම් තරහා ගිය වෙලාවට හුස්ම ගන්න වේගය මොකද? වැඩි. පාරේ යනකොට මල්ලත්තක් කඩන්නයි කල්පනාව. හ්ම් හොරකම්. මේ දේව පොඩි හොරකම් කියලා හිතන්නේ. නෑ නෑ. නේද? මල්ලත්ත කඩන්න යන්නේ හොරේ. අඩනේ එහා පැත්තෙන් සද්දයක් එනවා වගේ හැම. ඕන් ඉක්මනට දුවගෙන ඇවිල්ලා කියනවා මාව ගිඩි ගිඩි ගාලා ගැහුණා. හොර වැඩ කරන්න ගියාම කෙලෙස් සහිත වෙනකොට හිත නොසන්සුන් වෙනකොට හුස්ම වේගය වැඩි වෙනවා. භාවනාවක්ම දැන් කරගෙන ආවිලා දෙවෙනි පියවර දක්වා කරන් ආවිලා. එතකොට මොකද වෙන්නේ? අන්න හිතේ විසිරෙන භාවය අඩු වෙනකොට හුස්ම ගන්න වේගය අඩු වෙනවා. දැන් එහෙනම් මොකද කරන්නේ? ඕක අපි දැන් හොඳට දන්න හුස්ම ගන්න වේගය අඩු වැඩි වෙනවා කියලා. භාවනාවකදී සාමාන්‍යයෙන් හිත සංසුම් මට්ටමකට එනවද නැද්ද? යම් කිසි සංසුම් මට්ටමකට එනවා. එහෙනම් ටික වෙලාවක් යද්දී හැම හුස්මක්ම දැනෙන්නේ කොහොමද? හුඟක් වෙලාවට ඒකම ගන්න. ඒක එක එක්කෙනාට සාපේක්ෂව දිග වෙන්නත් පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්. නමුත් Tamanටම මේක අත්දකින්න පුළුවන්, හොඳටම අත්දකින්න පුළුවන් මම බය නැතුව කියනවා. මේක දැනෙන්න පටන් ගන්න ඕන ඔය විදිහට මොකද්ද? දිග බා දිග කෙටි අඳුරගන්න බෑ. දිග කෙටි අඳුරගන්න බෑ. තමන් කරගෙන ගිහිල්ලා බලන්න එහෙම ඉතරේ. ඒ ඔක්කොම ටික එක ගාන වගේ දැනෙන්න පටන් ගන්නවා. ඔක්කොම ටික එක ගාන වගේ දැනෙන්න පටන් ගන්නවා. හරිද? එතෙන්ට එනකන් දෙවෙනි පියවර කරගෙන යන්න ඕනේ. එතෙන්ට එනකන් දෙවෙනි පියවර කරගෙන යන්න ඕනේ. එතන තමයි ඔන්න උල්පත. ඒ කියන්නේ ඊළඟ පියවරට යන්න පුළුවන් දැන්. උල්පත් පෑදුනා. නේද? නම් ප්‍රතිඵලය ලැබුණා. බලාපොරොත්තු වෙච්ච තැන. එහෙම නැතුව ගිහිල්ලා හරියන්නේ නැහැ. ඔතෙන්ට එනකන් ඔතෙන්ට එනකන් අපි කරගන්නකොට අපිට ඔන්න තුන්වෙනි පියවරට යන්න ඕනේ. නමුත් ඔතෙන්ට එනකන් එන ගමනේදී හරි වැඩ වෙනවා. දැන් අපි මේ යන්නේ නිකන් නොදැනගෙන යන ගමනක් නෙවෙයි. මේ විදිහට දෙවෙනි පියවරේදී සම්පූර්ණ හුස්ම අධ්‍යක් දිග කෙටි දිග කෙටි භාවය අධ්‍යක්ලා ඊළඟට අපි එනවා තුන්වෙනි පියවර ඉවරනකොට සම්පූර්ණ හුස්ම අත්දකින්න ගන්න පුරුදු පුහුණු කරන්නයි හදන්නේ. එතකොට ඒක අපි ඊළඟ දවසේ සාකච්ඡා කරනවා. නමුත් මේ මේ දිග කෙටිභාවය එක ගානට පැමිණීම හිතේ සංසුන්භාවයෙන් හින්දා සිද්ධ වෙනවා කියලා අපි කිව්වා. දැන් මෙතෙන්ට ආපු කෙනා දැන හොඳට එයාට තේරුම් ගන්න පුළුවන් මේ අත්දැකීම ලබා ගන්න පුළුවන් මගේ හිත යම් කිසි ප්‍රමාණයකට එකඟයි යම් කිසි ප්‍රමාණයකට එකඟයි කියලා. එතකොට ඒ ප්‍රමාණයට මගේ හිත එකඟ වුණාම මම ඊළඟට මේ දැනීම තුලම හිත රඳවාගෙන තුන්වෙනි පියවරට යනවා. මම දැනගන්නවා මගේ හිත එකඟ වුණා යම් කිසි දුරකට කියලා. මේ අතර වාරයේදී තුන්වෙනි පියවර අපි හෙට උදෑසන සාකච්ඡා කරනවා. තුන්වෙනි පියවර සම්පූර්ණයෙන්ම වාගේ. නමුත් මේ අතර වාරයේදී එන බාධා කිහිපයක් තියෙනවා විශේෂයෙන්ම. පළවෙනි එක තමයි සමහර අයට ටික ටික පුරුදු වෙලා තියෙනවා මොකක් හරි අරමුණක හිත තියාගත්තාම මේ මොකක් හරි අරමුණකට හිත ගත්තාම ගත්තාම ඒ අරමුණ තුල ඉන්නකොට කය හිමින් සංසිඳිලා සංසිඳිලා සංසිඳිලා මොකවත්ම නැතු යනවා වගේ තත්යකට යනවා. ඒ මොකවත්ම අරමුණවත් නැති තත්යකට ඇවිල්ලා හිත විසිරුනේත් නැත්නම් අපි කියන එකට හිත භවාංගගත වුණා කියලා. හිත භවාංගගත වුණා කියලා ඒකට ඉඩ තියන්න හොඳ නැහැ. හරි? ඒක මම පැහැදිලි කරන්නම් පසුව ඊළඟට මේ එක අරමුණක මේ විදිහට හිත තියාගෙන වාසය කරන්න ගියහම භවාංගගත වීමටත් එහා තව සිද්ධියක් කෙනෙකුට සිද්ධ වෙන්න පුළුවන්. ඒ තමයි මේ විශාල ආලෝක ගුලියක්. ආලෝක රවුමක් වගේ එකක්. කේන්ද්‍රයක් වගේ එකක් ඔය මුලදිම තේන්න ගන්න පුළුවන්. හරි ඒක ඒ වෙලාවේදී යහපත් දෙයක්ය හොඳ දෙයක්ය මේකමයි භාවනාව කියලා ගැනීමෙන් සමහර අය ආනාපාන සතිය නවත්තලා දානවා. නවත්තලා දාලා අරක තමයි ලොකුම දේ කියලා ගන්නවා. එහෙම නැත්නම් මට කිසිම දෙයක් නැති වුණා. ඒ කියන්නේ මට සියලු දේ නැති වුණා කියලා ම්ම් ලෝකයේ හිස් කියලා කියන අර භවංගගත වෙලා. හරිද? ලෝකයේ හිස් බව දැනුණා කියලා. දැන් බලනකොට ආනාපාන සතිය කෙරිලාද දැන්? සම්පූර්ණ හුස්මවත් දැනෙන්නේ නැත්නම් සම්පූර්ණ හුස්මවත් දැනෙන්නේ නැත්නම් මේ දැන් විදර්ශනා කරන්න මොකක්ද? අපි යන්නේ කාය විදර්ශනා කරන්න. හුස්ම දැනෙන්නෙම නැත්නම් කාය විදර්ශනා කරන්න හම්බෙන්නේ නැහැ. එතකොට අපි ලොකු ගැටලු සාගතත්වයකට එනවා. එහෙම වෙලා සමහර අය කියනවා මට ඉතින් අර අර හැබැයි අර කාය සංසිඳීගෙන සංසිඳීගෙන සංසිඳීගෙන යද්දි හරි ලොකු සුවයකුත් තියෙනවා. හරි. ඊළඟ ඔක්කොම නෑ නිකන් ඉඳලා ඇවිල්ලා. හරිද? භවාංගගත වුණාම ඒ භවාංගගත හිතට භවාංගගත වෙලා ඉන්නේ කියලාවත් දැනෙන්නේ දැනෙන්නේ නැහැ. ඉතින් ඒකෙන්ද මෙන්න මෙහෙම කියන එකක් කියවිලා. මම භාවනා කරා නිින්ද ගියේ නැහැ. අරමුණේ හිතියෙත් නැහැ කොහෙට කියලා දන්නේ නැහැ. හැබැයි නිින්ද ගියේ නැහැ. ලොකු ප්‍රීතියකුත් නැහැ, සැපයකුත් නැහැ. අන්න ඒ විදිහට ප්‍රීතියක් සැපයකුත් නැහැ. ඒකාග්‍රතාවයක් ගැන කියන්න දන්නේ නැහැ. නමුත් නිින්ද කියන එක ගැන දන්නවා. නේද? එතන නමුත් එතන ඒකාග්‍රතාවයක් තිබිලාද මොකද මේ අරමුණුත් එක්ක ආපු ගමන නෙවෙන්නේ. නේද? එහෙනම් මෙතන මුකුත් ඒකාග්‍රතාවයක් තිබිලා නැහැ. හොඳයි. එතකොට ආ ඔන්න කියන මට මොනවා වුණාද කාලයක් ගිහලා බෙල්ල විතරක් කඩා වැටෙනවා මම නිදාගත්තේ නැහැ කියලා හඳුනනවා. අන්නේ එහෙම වුණාම කියනවා හොඳට විශ්වාසය කියන මම නිදාගත්තේ නැහැ කියලා. එහෙම වුණාම අපි කියනවා ඒකට හේතුව අදිස්ථාණයෙන් කරගෙන ගිය භාවනාව අදිස්ථාණය අයින් වුණා. බාහිරින් අරමුණු ගන්නෙ නැති වුණා. මොකද උනේ? Tamange අරමුණේ විතරක් රඳව ගන්න පුළුවන් වුණා යම් ප්‍රමාණයකට ඊට පස්සේ අදිස්ථාණය මැදින් ඒක වැටුණා. දැන් අරමුණු ගැනීම ඒතර කවදා වගේද? ඉපදුනා වගේ. ඉපදිච්ච වෙලාවට තියෙන භවාංග සිත වගේ තමයි මේක ඉපදිච්ච වෙලාවේ හිත වගේ සිත් වේලියක් හැදීගෙන හැදීගෙන හැදීගෙන හැදීගෙන යනවා. සමහර කට්ටිය මේකට කියනවා නිරෝධ සමාපත්තිය සම්බන්ධනවා. අද හරියට මුලා වෙනවා මේවට. ඒකින්ද මේ හරහා අපි මේකේ හතරවෙනි පියවර දක්වා මේ දැන් මේ ආරම්භ කරපු වැඩ පිළිවෙල යටතේ හතරවෙනි පියවර දක්වා සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කරනකොට අපි මේ ටික ඔක්කොම තව දුරටත් එහාට කතා කරනවා. හෙට දවසෙත් මේ නවත්තපතන පටන් අරගෙන ප්‍රායෝගිකව අපි අත්දැකිය යුතු සත්‍යයන් පිළිබඳව අපිට එන ගැටලු පිළිබඳව මේ ධර්ම දේශනා දැන් මේ අද 15 වෙනි ධර්ම දේශනා 16 17 18 වගේ ධර්ම දේශනා කීපයක් ඇතුළත සම්පූර්ණ ආනාපාන සති භාවනාව සාකච්ඡා කරනවා. හොඳයි අද දවසේත් අපි බොහෝ දේවල් කතා කරා. ඒ සාකච්ඡා කරපු සියලු දේ ලෝකයේ වෙත ලබා දෙන්න මේ ඒකරාශී වෙච්ච පිරිස ඉතාම දැඩි කැපකිරීමකින් තමයි තමන්ගේ ඒ අවශ්‍ය දායකත්වය ලබා දුන්නේ වෙන එකක් තමයි මම දැක්ක හැටියට තමන්ගේ නංගොත්වත් මේ ලයිෆ් එකට දාලා නැහැ ඒක මතක් කරන්න ඕන කවුද කින්ද මන්ද කියලා ඒ මොකක්වත් නැහැ මොකද අපිට අපිට ලබා දෙන ගුවන් කාලයක් තියෙනවා නම් ඒකෙන් අපේ නම් කියවාගෙන පළක් නැතය ඒ ගුවන් කාලය තුලත් තව එක බණපදයක් හරි වැඩියෙන් විකාශනය වීම තමයි වඩා හොඳ කියලා පරාර්ථකාමී හැඟීමෙන්ම මේ ඇත්තෝ තමන්ගේ ඒ ප්‍රදේශයේ විතරක් යම් දායක පිරිසක් කියලා සඳහන් කරලා තියෙන ඒකින්ද ඒකින්ද වොන්න අපිට තවත් ටුට්ටක් බන් ටිකක් කියන්න අවස්ථාව ලැබුණා නේද? ඒක මේ ඇත්තන්ට ලොකු පිනක්. ඒ වගේම ආදර්ශයක්. නේද? අතුලාන්ත ලෝභයක් ඇති නොවන විදිහට, දේශයක් ඇති නොවන විදිහට යමක් පෙන්වන්න නැතුව නේද? මෙන්න ගිහින් බලනවාලා අපි මෙහෙම කිව්වා, මෙහෙම කිව්වා කියලා පෙන්වන්න යන්නේ නැතුව බොහෝම නියතමානීව සද්ධා සම්පන්නව මේ කටයුතු සම්පාදනය කරලා තියෙනවා. ඒ හින්දා අපි ඒ පිළිබඳවත් එසේ පුණ්‍යනුමෝදනා කරන අතර වාරයේදී හැමදිනාටම උතුම් නිවන සඳහාම මේ ධර්ම දානමේ පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්කන්තු දේශනං තිරං රක්කන්තු මං පරන්ති